සසර දුකින් මිදීමට මේ කුසලය මහෝපකාරී වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන ඒ වගේම සංසාර ගමනේ තමන්ගේ නමින් මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම දේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීම සහ සුජීවත්ව සිටින දෙමව්පියන් දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරමින් සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන්ටත් එවැගේම ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටමත් පුණ්‍යානුමෝදනා කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඒ දායක පින්තුන් විසින් අද ධර්ම දේශනාවෙහි මාතෘකාව හැටියට ආරාධනා කරන්නට යෙදුනේ මරණය ඉදිරියේ අසරණ නොවන සිතක් සකසාගන්නේ කෙසේද? ඒ කියන්නේ මරණාසන්න අවස්ථාවේදී කොහොමද අපි සිත සකස් කරගන්නේ මරණයේදී අසරණ නොවි කියන කාරණය පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටිය. ඒ අනුව ඒ සඳහා අපි මාතෘකා පාඩේ හැටියට සිහිපත් කළේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේහි සඳහන් වෙන ඨාන සූත්‍රයේහි දැක්වෙන දේශනා පාඩයක් අබින්න පච්චවෙක්කිතබ්බ සූත්‍රය නමිනුත් මේ සූත්‍රය හැඳින්වෙනවා. අබින්න පච්චවෙක්කිතබ්බ කියලා කියන්නේ අබින්න කියනවා නිතර පච්චවෙක්කිතබ්බ කියලා කියන්නේ සිහි කළ යුතුයි ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි කියන අර්ථය. එතකොට නිතර නිතර සිහි කළ යුතු කරුණු පහක් තමයි මේ සූත්‍රයේදී දේශනා කරන්නේ. ඒ කරුණු වලින් තුන්වෙනි කාරණය තමයි මරණ ධම්මෝම්හි මරණං අනතීතෝති අබින්හං පච්චවෙක්කිතබ්බං ඉත්‍යාවා පුරිසේනවා ඝහට්ඨේනවා පබ්බජිතේ මරණ ධම්මෝම්හි මරණය නැමැති ධර්මය උරුම කොටගෙනයි මා සිටින්නේ. මරණං අනතීතෝති. මරණය ඉක්ම වූ කෙනෙක් නොවේයි මම. කියන කාරණය ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ සියලු දෙනා විසින්ම නිතර නිතර සිහි කළ යුතුයි කියන බවයි බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ. එතකොට දැන් මරණය පිළිබඳව නිතර සිහි කරන්න කියලා අපට තථාගතයන් වහන්සේ අනුශාසනා කරන්නේ කුමක් නිසාද? දැන් එහෙම කිව්වහම හුඟක් බෞද්ධයින් පුරුදු වෙලා තියෙන්නේ ජීවිතය අනියතයි මරණය නියතයි මරණය නියතයි කියලා නිතර නිතර සිහි කරන්නේ. ඉතින් එහෙම සිහි කිරීමෙන් යම්කිසි චිත්ත සංහිඳියාවක් ඇති කරගන්නට පුළුවන්. නමුත් මරණය පිළිබඳව ජීවිතය පිළිබඳව ගැඹුරු වැටහීමක් ඇති කරගන්නට එය එතරම් උපකාර වෙන්නේ නැහැ. ඒ විදිහට ජීවිතය අනියතයි මරණය නියතයි කියලා බොහෝ කාලයක් හිතන භාවනා කරන අය වුණත් ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට මරණය පැමිණෙනකොට තැතිගැන්මට බියටපත් වෙනවා නම් ඒ තමන් වැඩූ මරණානුස්සති භාවනාව එතරම් අර්ථ සම්පන්න නැහැ කියලයි කියන්නට වෙන්නේ. ඒ වගේම තමන් කොච්චර තමනුත් මේ යනවා අන් අයත් මේ යනවා කියලා දැනගෙන හිටියා වුණත් තමන්ගේ සමීපතමේකට මරණය පැමිණෙනකොට තමන්ට යම් කම්පනයක් දුකක් වේදනාවක් මතුවෙනවා නම් ඒ තමන්ගේ මරණය පිළිබඳව සිහි කිරීම හුදෙක් සිතුවිලි මාත්‍රයකට පමණක් සීමා වෙලා තියෙනවා කියලයි කියන්නට වෙන්නේ. ඒ නිසා වඩා වැදගත් වෙන්නේ මේ කාරණා ප්‍රායෝගිකව අපේ ජීවිතේ පුරුදු පුහුණු කිරීමයි. එහෙම පුහුණු කළොත් තමයි අපට අනුන්ගේ මරණයේදී තමන්ගේ මරණයේදී පැතිගැන්මක් නැතිව ඒ ධර්මතාවයට මුහුණ දෙන්නට හැකියාව ලැබෙනවා. දැන් හුඟක් වෙලාවට මරණය කියන කාරණය ධර්ම කාරණයක් හැටියට සිහි කරන්න අපි කොයි කාටත් පුළුවන්කම තියෙනවා. නමුත් ඒක ප්‍රායෝගික කරුණක් හැටියට සිහි කරන්න ගොඩක් දෙනෙක් කැමති නැහැ. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි නිදාගන්න ඇඳට යනකොට දැන් මේ රාත්‍රී කාලයේදී මේ යන්නත් පුළුවන්. හෙට උදේ අවදි වෙන්න ලැබෙයිද දන්නේ නැහැ. කියලා කවුරු හරි සිහිපත් කළොත් එහෙම ඒක තරම් හොඳ කාරණයක් හැටියට අපට හැඟෙන්නේ අනේ මේ හොඳ දහම් කරුණක් නෙමේ සිහි කළේ කියලා එහෙම නෙමේ පොඩි ගැස්මක් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම නිකන් නොකිව යුතු කතාවක් කිව්වා වගේ හැඟීමක්. ඊළඟට ගමනක් යන්නට ලෑස්ති වෙලා ගෙයින් එළියට බහිනකොට ගියා වුණාට ඉතින් ආපහු එන්න ලැබෙයිද දන්නේ ජීවිතයේ ස්වභාවය ඒ තරම් බොහොම අස්තිරයි. කියලා කවුරු හරි කෙනෙක් සිහිපත් කළොත් ඒක අසුභ කතාවක් වගේ තමයි අපිට දැනෙන්නේ. ඒක ඊටාම වටින දහම් කාරණයක් මේ ගෙයින් එළියට බහිනකොට අපිට සිහිපත් කරලා දුන්නා කියලා එහෙම සතුටක් ඇති වෙනවට වඩා නොසතුටක් ඇති වෙන්න තියෙන ඉඩකඩ තමයි වැඩි. හැබැයි දැන් අපි ධර්ම දේශනාවක් හැටියට මරණය ගැන කියා දෙනකොට ඊළඟට මරණය පිළිබඳව ලියවුණු පොතපතක් කියවනකොට අපි ඊටාම සතුටින් හොඳ ධර්ම දේශනාවක් හොඳ දහම් කරුණු ටිකක් මරණය පිළිබඳව අපි ඇහුවා අපේ ජීවිතයත් ඉතින් ඒ විදිහට බොහොම අස්තිර ජීවිතයක් ඕනම මොහොතක අපි වෙත මරණය පැමිණෙන්න පුළුවන් කියන කාරණය වෙනම හිතන්න අපිට කිසි ගැටලුවක් නැහැ. හැබැයි ප්‍රායෝගිකව ඒක අපිට මේ මොහොතේ වෙන්න පුළුවන් දෙයක් හැටියට හිතුනොත් බොහෝ දෙනාට බිය තැතිගැන්ම ඇති වෙන්නට හේතුවක් වෙනවා. ඒ කුමක් නිසාද? මරණයෙහි යථා ස්වභාවය පිළිබඳව අපි ගැඹුරින් වටහාගෙන නැති නිසා අපට මරණය කියලා කියන එක මේ ජීවිතේ පමණක් අමුතුවෙන් සිද්ධ වෙන අහඹු සිද්ධියක් නෙමෙයි අනන්ත සසරේ හැම ආත්ම භාවයකම ඒ ගත කරපු ජීවිතය මරණයෙන් තමයි අවසන් වෙලා තියෙන්නේ. ඒ ජීවිතේ මරණයෙන් අවසන් වුණාට පස්සේ තමයි අභිනව ආත්ම භාවයකට අපි පැමිණෙන්නේ. ප්‍රතිසන්දි වශයෙන්. ඉතින් මේ කාරණය අපි ටිකක් ගැඹුරින් නුවණින් කල්පනා කරලා බැලුවොත් තමයි අර මරණය පිළිබඳව තියෙන අස්ථාන භීතිය. අස්ථාන භීතිය කියලා කියන්නේ ඒක සහේතුකව ඇත්තටම ඇති කරගත යුතු කාරණයක් නෙමෙයි. නොයැටීම නිසා ඒ වගේම නිවැරදිව කරුණු ප්‍රත්‍යවේක්ෂා නොකිරීම නිසා තමයි අස්ථාන භීතිය ඇති වෙන්නේ. හැබැයි මොන හේතුව නිසා හරි අපිට මරණය සිද්ධ වෙන අවස්ථාවේ බියක් ඇතිගැන්මක් ඇති වුණොත් අපේ මනස දුර්වල වෙනවා. ඒ දුර්වල දුබල තැනක උපදින්න, දුගතියක උපදින්න, දුර්වල ආත්ම භාවයක් ලබන්න හේතු වෙනවා. ඉතින් ඒ නිසා මරණය පිළිබඳව තියෙන ඒ තැතිගැන්ම භීතිය දුරු කරගත්තේ නැතිනම් අපට එක් භවයකටම ලොකු හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි කොයි කවුරුත් මේ මරණය පිළිබඳව තියෙන අස්ථාන භීතිය අනවශ්‍ය තැතිගැන්ම ඒ සැක සංකාවන් මනසින් නිදහස් කරගෙන මරණය කියන්නේ කුමක්ද කියලා හරියට තේරුම් ගන්න නම් මරණය නියතයි මරණය නියතයි කියලා හිතන එක විතරක් නෙමෙයි ටිකක් ගැඹුරින් ජීවත් වෙනවා කියන්නේ මොකද්ද මැරෙනවා කියන්නේ මොකද්ද යලි උපදිනවා කියන්නේ මොකක්ද මොකද්ද ඇත්තට මෙතනදී හේතුඵල වශයෙන් ලෝක ධර්මතා වශයෙන් සිද්ධ වෙන්නේ කියන කාරණය නැවත නැවත සිතා බලන්නට අවශ්‍යයි අන්න ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ අපට අවවාද කරන්නේ ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ සියලු දෙනා විසින්ම නිතරම සිහි කරන්නට අවශ්‍යයි කුමක්ද මරණ ධම්මෝම්හි මරණය උරුම කොට සිටින කෙනෙක් මරණං අනතීතෝති මරණය ඉක්ම වූ කෙනෙක් නොවේයි මම ඕනම මොහොතකේ මරණය මා වෙත පැමිණෙන්නට පුළුවන් කියන කාරණා. ඉතින් මේක හරියට තේරුම් ගත්තොත් තමයි අපට සැහැල්ලු සිතින් මරණයට මුහුණ දෙන්නට පුළුවන් වෙන්නේ. ඇත්තටම මරණය සහ ජීවිතය පිළිබඳව නිසි වැටහීමක් ඇති කරගත්තු කෙනෙකුට නිදාගෙන අවදි වෙන්නාසේ තාම සරලව මරණයට මුහුණ දෙන්නට පුළුවන්. පරණ ඇඳුමක් ඉවත් කරලා අලුත් ඇඳුමක් ඇඟලා ගන්නාසේ ඊටාම සැහැල්ලු සිතින් මරණයට මුහුණ දෙන්නට පුළුවන්. අන්න ඒ සඳහායි බුදුරජාණන් වහන්සේ අපට මේ මරණය පිළිබඳව නැවත නැවත සිහි කිරීම, ප්‍රත්‍යවේක්ෂා කිරීම අනුදැනවදාරක්. හුඟක් වෙලාවට මිනිසුන් සමග කතා කරලා බලනකොට ඒ අය මරණය පිළිබඳව තැති ගන්න බියපත් වෙන විවිධ කරුණු තියෙනවා. ඒ කරුණු සියල්ලක් ඒකරාශී කරලා බැලුවහම ප්‍රධාන කරුණු තුනක් පමණ තියෙනවා. හුඟක් දෙනා මරණය පිළිබඳව තැති ගන්නට හේතු ඒ ඒ காரணා තුනට අපේ මනස හරියට ඔරොත්තු දෙන්න පුහුණු කරගත්තොත් ඒ ගැටලු තුනට අපි පිළියම් සොයාගත්තොත් අපේ හුඟක් දෙනකොට බොහොම සැහැල්ලු සිතින් මරණයට මුහුණ දෙන්න පුළුවන්. මොනවද ඒ காரணා තුන? හුඟක් දෙනාට හැඟෙනවා, හිතෙනවා මම මැරුණොත් මේ ජීවිතේ මට තියෙන සියලු සම්බන්ධතා එතනින් අහෝසි වෙනවනේ. ඒ අහෝසි වීමත් එක්කලා Tamanට සියල්ල නැති වෙනවා වගේ සංඥාවක්. ඒ වගේම තමන්ගේ මිය යාම නිසා අන් අයට මාව අහිමි වීමෙන් ඒ සියල්ලම අකර්මණ්‍ය වේවි. දැන් මේ කරගෙන ආපු වැඩ කටයුතු තමන්ගේ බිරිඳ, තමන්ගේ සැමියා, තමන්ගේ දරුවෝ, තමන්ගේ ව්‍යාපාර කටයුතු දැන් මේවා කොහොමද පවතින්නේ? අනිත් අය කොහොමද මං නැතුව මේවා කරගෙන යන්නේ? අන්න ඒ වගේ ආකල්පයක් හුඟක් දෙනෙකුට ඇති වෙනවා. එක පැත්තකින් තමන්ට සියල්ල අහිමි වෙනවා වගේ අනිත් පැත්තෙන් තමන් මේ යාමෙන් අනිත් අයට තමන් නැතුව කොහොමද මේ කටයුතු කරගෙන යන්නේ කියන විදිහේ එක්තරා පැතිගැන්මක් සමහරුන්ට ඇති වෙනවා. ඒක ඒක මරණය පිළිබඳව බියක් පැතිගැන්මක් ඇති වෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා. දෙවෙනි කාරණේ තමයි සමහරුන්ට එහෙම මරණය පිළිබඳව යම් ප්‍රමාණයකට වටහාගෙන තියෙන නිසා අපි කවදා හිටියත් කොහොම හරි මැරෙනවා. ඉතින් අපි නැtei කියලා අනිත් අයට ජීවත් වෙන්න බැරි කමක් නැහැනේ කියලා යම් ප්‍රමාණයකට හිත හදාගෙන ඉන්නවා. හැබැයි ඒ අයට තියෙන ගැටලුව තමයි මැරෙන මොහොතේ දුක් විඳින්න වෙයිද දන්නේ නැහැ. මම මැරෙන්න බය නැහැ හාමුදුරනේ. නමුත් මට තියෙන ප්‍රශ්නේ මැරෙන වෙලාවක දුක් විඳින්න නැතුව, ඔත්පල වෙන්නේ නැතුව, නිින්දෙම්ම වගේ මිය යනවා නම් එහෙම තමයි මම සතුටු. දුක් විඳින්නේ නැති මරණයකට, පැහැල්ලු මරණයකට ගැටලුවක් නැහැ. හැබැයි දුක් විඳලා මැරෙන්න වෙයිද කියන යම් තැතිගැන්මක් විටින් විට මනසේ ව්‍යාකූලත්වයක් ඇති කරනවා. එතකොට ඒ කාරණයෙන් සමහරුන්ට මරණය පිළිබඳව සිහිපත් වෙනකොට යම් පීඩාවක් ඇති කරනවා. ඊළඟට තුන්වෙනි කාරණය තමයි ගාක් දෙනෙකුට බෞද්ධය හැටියට අපි දන්නවා අපි මරුණන් පස්සේ තවම අපි රහත් වෙලා නැතිනම් තවත් ආත්ම භාවයක උපදිනවා. හැබැයි යම්කිසි කෙනෙක් සෝවාන් ඵලයටපත් වෙලා හිටියොත් ඒ තැනත්තා ඉපදුනා වුණත් බියක් නැහැ මොකද සතර අපාය උපදින්නේ නැහැ ගති නියතයි සුගතියක දිව්‍ය ලෝකයක හෝ මනුෂ්‍ය ලෝකයක පමණයි උපදින්නේ කියන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. එතකොට ඒ ගති නියත බව නිසා සුගතියක පමණයි උපදින්නේ දුගතියක උපදින්නේ නැහැ කියන ස්ථාවර බව නිසා යම්කිසි කෙනෙක් සෝවාන් ඵලයටපත් වෙලා තියෙනවා නම් ඒ පුද්ගලයාට මැරිලා කොහේ උපදීද කියන තැතිගැන්මක් ඇති වෙන්නේ නැහැ. අනිත් බොහෝ දෙනාට ඇති වෙන ගැටලුව තමයි මම තවම රහත් වෙලා නැතිනම් සෝවාන් වෙලා නැතිනම් මම හදිසිය මිය ගියොත් කොහේ උපදීද? එතකොට බෞද්ධ හැටියට අපි ඒ පුනර්භවය පිළිගන්නවා වගේම හුඟක් වෙලාවට අපි ධර්ම කරුණු හැටියට අහලා තියෙනවා ජීවිතේ කොච්චර කුසල් දහම් කළා වුණත් මරණාසන්න මොහොතේදී යම්කිසි අකුසලයක් සිහිපත් වුණොත් එහෙම නැත්නම් ආසන්න වශයෙන් මතුවෙන සිතුවිල්ල නරක් වුණොත් දුගතිගාමි වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට දැන් අපි අහලා තියෙනවානේ අර ධර්මාශෝක රජුරු 84000ක් වෙහෙර විහාර හදලා නමුත් මැරෙන මොහොතේ හිත නරක වෙලා දුගතිගාමි වුණා කියලා. ඉතින් ඒ වගේ කාරණා අහලා තියෙන නිසා පුතඥන පුද්ගලයෙකුගේ ගති නියත නැති නිසා හදිසියෙ මම මිය ගියොත් කවර තැනක උපදීද කියන යම්කිසි සැක සංකාවක් හුඟක් දෙනෙකුගේ මනසේ මතුවෙනවා. ඒ නිසා මරණයට නම් මම බයක් නැහැ හැමදෙරෙම මැරිලා කොහේයිද කියන එක තමයි විශ්වාස නැත්තේ මැරෙන මොහොතේ කුමක් සිහි වෙයිද සිහි කල්පනාවෙන් මැරෙයිද අසිහියෙන් මැරෙයිද කුසලයක් සිහි කරගන්න පුළුවන් වෙයිද එබඳු විචිකිච්ඡාවක් හුඟක් දෙනෙකුට තියෙනවා. ඒතකොට ප්‍රධාන වශයෙන් එක් එක්කෙනා මරණය පිළිබඳව කියන කාරණා සියල්ල එකතු කළාන් පස්සේ ඔන්න ඔය වගේ පොදු කරුණු තුනකට තමයි ඒ හුඟක් කරුණු ගොනු වෙන්නේ. ඔය වගේ ගැටලු තුනක් එක්කලා තමයි හුඟක් වෙලාවට මනස වික්ෂිප්ත වෙන්නේ. මරණය පිළිබඳව බිය තැතිගැන්ම ඇති වෙන්නේ. ඉතින් ওই කාරණා තුනට අපි ධර්මානුකූලව හිතලා කල්පනා කරලා පිළිතුරු හොයාගත්තොත් අපේ මනස පුහුණු කරගත්තොත් අපි හැමෝටම මේ ජීවිතේ යම් මොහොතක මේ ජීවිතෙන් සමුගන්නට සිද්ධ වෙනවා. නමුත් ඒ බඳු තැනකදී අපිට ඊටාම සැහැල්ලුවෙන් මේ යන්නට පුළුවන්. එතකොට අවසාන මොහොතේදී මැරෙන්නට යන අවස්ථාවේදී අපේ හිත ගොඩක් දුර්වලයි. අපේ සිහි කල්පනාවෙන් ඉඳීද නැති වෙයිද කියලා අපට කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අවසාන මොහොතේ අපිට මේවා ගැන හිතලා කල්පනා කරලා හිත සකස ගන්න පහසු නැහැ. ඒ නිසා සිහි කල්පනාව තියෙන කාලෙම දැම්ම තියා අපි ටිකෙන් ටික මේ කරුණු ගැන සිතලා හිත පුහුණු කරගන්නට වෑයම් කරන්න. දැන් මේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි ගැටලුව අපි අරගෙන බැලුවොත් මොකද්ද මරණයේදී Tamanට සියල්ලම අහිමි වෙනවා නේද කියන කම්පණය ඊළඟට Taman නැති වුණෙන් පස්සේ අනිත් අය කොහොමද ජීවත් වෙන්නේ මගෙන් පස්සේ බිරිඳ කොහොමද ජීවත් වෙන්නේ එහෙම නැත්නම් බිරිඳ මිය යනවා නම් සැමියා කොහොමද ජීවත් වෙන්නේ අපි නැති වුණොත් දරුවන්ට යන කලදසාව මොකක් වෙයිද අපි මේ කරගෙන ආපු වැඩ කටයුතු ව්‍යාපාර ආදී දරුවෝ හොඳට කරගෙන යයිද මෙබඳු ගැටලු බොහෝ දෙනාට ඉතුරු වෙලා තියෙනවා. එතකොට හැම මොහොතකම කල්පනා කරලා බැලුවොත් තාම ලෑස්ති නැහැ මරණයට. තව ටිකක් තියනවා කරන්න. තව වැඩ ටිකක් තියනවා ඉවර කරන්න. අන්න ඒ විදිහට තමයි හුඟක් දෙනා කල්පනා කරන්නේ. ඉතින් අපි ජීවිතයේ යම් යම් දේවල් මනවින් සකස් කරලා තියන්නට උත්සාහ කරන එක වරදක් කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි අපි කොයිතරම් බලාපොරොත්තු තියාගෙන හිටියත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අචින්තිතම්පි භවති අපි නොසිතන දේවල් සිද්ධ වෙනවා. චින්තිතම්පි විනස්සති අපි හිතන දේවල් සමහර වෙලාවට වෙනස් වෙනවා. එතකොට අපි හිතන විදිහටම සියල්ලක්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒවා සිද්ධ වෙන්නේ අපි හිතන විදිහට නෙමේ අදාළ හේතු ප්‍රත්‍යයන්ට අනුව. එතකොට යම් කිසි කෙනෙක් ඉපදුනාට පස්සේ තනත්තාගේ ආයුෂ අවසాన නම් ඒ තනත්තා මරණයටපත් වෙනවා. ඒ තනත්තා සසරින් ගෙන ආපු කර්ම ශක්තිය අවසాన නම් මරණයටපත් වෙනවා. ඒ වගේම ආයුෂයි කර්මයයි දෙකම අවසాన නම් ඒත් මරණයටපත් වෙනවා. ওই දෙකම ඉතුරු වෙලා තිබුණත් සාංශාරික වශයෙන් කරන ලද යම්කිසි අකුසල කර්මයක් හෝ වෙනත් හේතුවක් මතුවෙලා අර ආයුෂයි කර්මයයි තිබියදී වුණත් කෙනෙකුගේ ජීවිතය අකාල විනාශ වෙන්නට පුළුවන් කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට ආශවසාන වෙනවා කියලා කියන්නේ යම් කිසි කෙනෙකුට මේ කය නඩත්තු කරන්න පුළුවන් નિયમિત කාල පරිච්ඡේදයක් තියෙනවා. ඒක ඒ ඒ කාලවලට මිනිස්සෙන් මනුෂ්‍ය ලෝකයේ ස්වභාවය උස්පහත් වෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සාමාන්‍යයෙන් මිනිස්සෙකුගේ ආයුෂ අවුරුදු 120ක් විතර. දැන් ලංකාවේ මිනිස්සෙකුගේ සාමාන්‍ය ආයු කාලය ගණනය කරලා තියෙන්නේ අවුරුදු 70ක් 72ක් පමණ. එතකොට දැන් මේ નિયમિત ආයු කාලය ගත කරනකොට ඊට ආසන්න වෙද්දී අපේ කය ටිකෙන් ටික දුබල වෙනවා. එතනින් එහාට කය නඩත්තු කරන්න පවත්වන්න තියෙන හැකියාව ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා, ශ්‍රේ වෙලා යනවා. ඒ මොකද දැන් මේ කාලවකවානුවට අනුව මේ පාරිසරික සාධක මව්පියන්ගෙන් අපි උත්පත්තියේදී ලබාපු ප්‍රවේණි උරුමය ඊළඟට අපි ගන්න ආහාර පාන ඉරියව් පැවැත්වීම සීතෝෂ්ණ මේ සියල්ලක්ම මේ භෞතික සාධක ටික බැලුවෙන් පස්සේ උපතේ සිට මේ කය නඩත්තු කරන්න පුළුවන් නිශ්චිත කාල පරිච්ඡේදයක්. ඒක තමයි ආයු කාලයයි එතකොට මේ නිශ්චිත ආයු කාලය අවසන් වුණොත් තවම අපට ජීවත් වෙන්න පුළුවන් කර්ම ශක්තිය ඉතුරු වෙලා තිබුණා වුණත් ඒ තනත්තාගේ ජීවිතය තවදුරටත් පවත්වා ගෙන යන්නට නොහැකිව කය ඇදහැලෙන්නට පුළුවන්. එතකොට සිත නිරුද්ධ වෙනවා. තවත් භවයක ජනිත වෙන්නට අවස්ථාව සැලසෙනවා. එතකොට ඒ විදිහට මරණය සිද්ධ වෙන එක ක්‍රමයක් තමයි ආයුෂ අවසන් වෙලා. අනිත් ක්‍රමය තමයි කර්මය අවසන් වෙලා. කර්මය අවසන් වෙනවායි කියලා කියන්නේ අපි උත්පත්ති ලැබනකොට ප්‍රතිසන්දි සිත ජනිත වෙන අවස්ථාවේ අපි මනුස්ස ලෝකෙද උපදින්නේ, දිව්‍ය ලෝකෙද උපදින්නේ, සතර අපායද උපදින්නේ කියලා තීරණය වෙන්නට බලපාන යම් කර්ම ශක්තියක් තියෙනවනේ කුසලයක් හෝ අකුසලයක්. ඉතින් මනුස්ස ලෝකෙ උපදින්නේ කුසල බලයකින්. නමුත් ඒ උපදින්නට හේතු වුණු කුසලයේහි යම් ශක්ති ප්‍රමාණයක් තියෙනවා. ඒ ශක්තිය කොච්චරද ඒ ප්‍රමාණය අනුව තමයි අපිට මේ ලෝකේ ජීවිතේ පවත්වාගෙන යන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ කර්ම ශක්තිය ෂය වෙලා ගියොත් තව ජීවත් වෙන්න අවශ්‍ය තිබුණා වුණත් ඒ තනත්තාට මරණයටපත් වෙන්නට සිද්ධ වෙනවා. සමහර වෙලාවට ආශයයි කර්මයයි දෙකම එක් අවස්ථාවක අහෝසි වෙන්න පුළුවන් කලාතුරකින්. එතකොට එහෙමත් මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් වර්තමානයේ අපට බහුලව පෙනෙන දෙයක් තමයි ආශත් තිබියදී කර්ම ශක්තියක් තිබියදී අමතර හේතු සාධක නිසා ජීවිතය අහෝසි වෙනවා. ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒකට හේතු හැටියට දක්වන්නේ සසරේ කරන ලද ප්‍රාණඝාත අකුසල කර්ම. ඒ කියන්නේ වෙනත් සත්වයකට ආවශ්‍යත් තිබියදී කර්මයක් තිබියදී අපේ මැදිහත් වීමෙන් ඒ සත්වයා ඝාතනය වෙලා තියෙනවා නම් ඒ කර්ම විපාකය අපටත් බලපානවා අපට ආවශ්‍යත් තිබියදී කර්ම ශක්තියක් තිබියදී අකාලේ විනාශ ඉතින් ඒ වගේම තව හදිසි විපත් හදිසි අනතුරු කාල විපත් ආදිය ඒකට බලපාන්න පුළුවන්. එහෙම බලපානකොට යටපත් වෙලා තියෙන යම් කර්මයක් මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ කර්මයේ ප්‍රබලත්වය නිසා ජීවිතය අහෝසි වෙන්නත් පුළුවන්. එළඹෙන කාරණා මත ජීවිතය අහෝසි වෙන්න පුළුවන්. එතනටත් යම් කර්මයක් ඇවිදින් හේතු වෙන්නට පුළුවන්. මේ විදිහට විවිධ කරුණු පදනම් කොටගෙන ජීවිතය අකාලය අහෝසි වෙන්න පුළුවන්. ඔය ක්‍රම හතරට ආයුෂ අවසාන වීමෙන්, කර්මය අවසාන වීමෙන්, ආයුෂ සහ කර්මය කියන දෙකම අවසාන වීමෙන්, ඒ වගේම මේ දෙකම තිබියදී අමතර හේතුවකින් ජීවිතය අහෝසි වෙන්නට පුළුවන්කම තියෙන ඔය ක්‍රම හතරටම අපේ මරණය සිද්ධ වෙන්නට පුළුවන්. එතකොට ඔය ක්‍රම වලින් එකකින් හරි අපට යම් දිනක මරණය ස්ථිර වශයෙන් පැමිණෙනවා. ඉතින් ඒ පැමිණෙනකොට දැන් මේ අපි ගොඩක් සම්බන්ධතා පවත්වාගෙන හිටියා. තමන්ගේ බිරිඳය, තමන්ගේ සැමියාය, තමන්ගේ දරුවාය, තමන්ගේ ඥාතීන්ය, ඒ වගේම තමන් පවත්වාගෙන ආපු ව්‍යාපාර කටයුතු එහෙම කියලා හරියන්නේ නැහැ. ජීවත් වෙන තාක්කල් අපි අන් අය සමග සම්බන්ධතා පවත්වන්නට ඕන. ආදරයෙන් සෙනෙහසින් පවතින්නට ඕන. අන්‍යෝන්‍ය විශ්වාසයෙන් අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින්න ඕන. හැබැයි අපි අන් අයත් සමග ඒ විදිහට පැවතුණයි කියලා ලෝක ධර්මතා වෙනස් වෙන්නේ නැහැ. එනිසා කොච්චර අනිත් අයත් එක්කලා ආදරෙන් සෙනෙහසින් පැවතුණා වුණත් අපේ ජීවිතයෙන් සමුගන්නට අවස්ථාව එනකොට අර සියල්ලක් සිතින් අමතක කරලා සැහැල්ලු සිතින් මේ යන්නට අපේ හිත සකස් කරගන්නට ඕන. ඒ මොකද බඳු අවස්ථාවක අපි දැම්මම නම් මැරෙන්න බෑ කියලා හිතුවට හරියන්නේ මරණයට කරුණු පැමිණිලා තියෙනවා නම් ජීවිතය අහෝස් වෙනවා. එතකොට අර ඉන්න අයත් එක්කලා මේ ජීවිතේ කරුණුත් එක්කලා අපි දැඩිව බද්ධ වෙලා ඉන්නවා නම් ඒකෙන් සිද්ධ වෙන එකම හානිය තමයි මරණයටපත් වෙනවා. හැබැයි මනස මෙහි බැඳිලා. එතකොට නැවත වතාවක් එතනම දුර්වල ආත්ම භාවයක් හැටියට උපදින්න තියෙන ඉඩකඩ වැඩි. එහෙම වුණොත් Tamanටත් අනර්ථයක් වෙන්නේ ජීවත්ව සිටින අන් අයටත් යම්කිසි කරදරයක් විපතක් ඒකෙන් සිද්ධ වෙයි. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන අපේ ජීවිතේ රැකගන්නට උත්සාහ කරන්නට ඕන යම් රෝගයක් වැළඳෙනවා නම් යම් විපතක් පැමිණෙනවා නම් නිකන්ම මරණේ නියතයි කොහොම හිටියත් අපි මැරෙනවානේ කියලා එහෙම නිකන් අඥාන විදිහට කටයුතු කිරීම සුදුසු නෑ. දැන් සමහරු කල්පනා කරනවානේ මේ වසංගත සමයේ අපි මුඛවාඩම් දැම්මත් නැතත් ඉතින් වෙලාව આવොත් මැරෙනවනේ. ඒ නිසා අමුතුවේ මුඛවාඩම් දාන්න ඕනේ. අමුතුවෙන් අත් සෝදන්නට ඕනේ. මම නම් මරණයට බය නැහැ. අන්න එහෙම නිකන් අඥාන ප්‍රකාශනත් කරනවා සමහර. ඉතින් බුදුරජාණන් වහන්සේ මරණයට බය නිසා නෙමෙයිනේ ලෙඩ හැදුනහම උන්වහන්සේ ප්‍රතිකාර ගත්තේ. එතකොට ඒ ඒ අවස්ථාවන්හිදී වෛද්‍ය උපදෙස් අරගෙන අවශ්‍ය විදිහට කය පවත්වා ගත්තේ බුදුරජාණන් වහන්සේ පවා මේ කය නඩත්තු කරගෙන යන්නට පුළුවන් නම් නිකන් අනුවන විදිහට මේක විනාශ කරගන්නට ඕන නැහැ. ඒතකොට බුදුරජාණන් වහන්සේට ජීවිතේ පවත්වන්නට 아무තු තණ්හාවක් නැහැ. නමුත් උන්වහන්සේ පවත්ව ගත්ත අන් අයගේ යහපත වෙනුවෙන්. එතකොට අපට අන් අයගේ යහපත විතරක් නෙමෙයි අපි අපගේ යහපත කරගන්නටත් තව බොහෝ දේවල් කරන්න තියෙනවා. දාන සීල භාවනාදී මේ පුණ්‍ය ක්‍රියාවන්හි යෙදෙන්නට තියෙනවා ධර්මයේ ප්‍රගුණ කරන්නට තියෙනවා ඒ නිසා අපට පූර්ණ ආයු කාලයේ පූර්ණ කර්ම ශක්තිය භුක්ති විඳමින් ජීවත් වෙන්නට පුළුවන් නම් හොඳයි ඒ නිසා ලෙඩ වලින් වළකින්නට ලෙඩක් හැදුනොත් ඒවා සුව කරගන්නට අපේ ජීවිතේ පරිස්සම් කර ගැනීම අවශ්‍යයි අන් අයටත් එහෙම ප්‍රවේශම් වෙන්න සහාය අවශ්‍යයි නමුත් අපි තේරුම් ගන්නට ඕනේ යම් මොහොතක අපට වළක්වන්නට බැරි විදිහට කරුණු පැමුණුනොත් ඒ මොහොතේ අපට අත්හැරලා නික්ම යන්නට සිද්ධ උදාහරණයක් හැටියට අපි බොහෝ අවස්ථාවල සිහිපත් කරන්නේ අපි හිතමු මහා සුදි කුණාටුවක් එනවනම් අපිව ගසාගෙන යන මට්ටමට අපට රැකෙන්න තනක් නැතිනම් ළඟ තියෙන ගහක්වත් තදින් අල්ලගෙන අපි හුලඟට ගහගෙන යන්නේ නැතුව රැකෙන එක හොඳයි. හැබැයි අපිට පේනවා නම් ඒ ගහත් මුලින් ගැලවිලා ඇද වැටෙන්නට යනවා කියලා තව දුරටත් ඒක බදාගෙන ඉන්න එක නුවණට හුරු නෑ. මොකද එහෙම වුණොත් ඒ ගහටම යට වෙලා මැරෙන්නට පුළුවන්. එතකොට අපි රැකෙන්න තමයි ගහ බදාගෙන හිටියේ. හැබැයි දැන් ගහ ගැලවිලා අපේ ඇඟටම වැටෙන්නනවා වගේ පෙනෙනවා නම් ඒ වෙලාවට පුළුවන් තරම් ඉක්මනට ඒක අතහැරලා ඉවතට පැන ගන්න එකයි සුදුසු. එතකොට අතප්පයක් කැඩුණා වුණත් අඩුතරමින් ජීවිතේවත් රැකෙන්න පුළුවන්. අන්න ඒ වගේ මරණාසන්න අවස්ථාවේ අපට සියල්ල අතහරින්නට සුදුසු අවස්ථාවක් එනවා නම් ඒක අපට දැනෙනකොට තවදුරටත් අපි යන්න බෑ කියලා බදාගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. එහෙම වුණොත් වෙන්නේ අර මුලින් ගැලවෙන ගහට යට වෙලා තමන් විනාශ වෙන්නා වගේ අපි අර එල්බගත්තු ආරම්මණයෙහි එල්බගෙන අපේ මනස දුර්වල කරගෙන මේ යන්නටයි සිද්ධ වෙන්නේ. එහෙම වුණොත් සුගතියක උපදින්නට අවකාශ සැලසෙන්නේ නැහැ. ඒ නිසා හැකිතා ජීවිතේ පවත්වා ගන්නට වෑයම් කරන්න ඕන බැරිම තැනක් වෙනකොට හිත සැහැල්ලු කරගෙන කුසලයක් සිහිපත් කරගෙන නික්ම යන්නට පුළුවන් වුණොත් තමයි දුගතිගාමී නොවි සුගතියක උපදින්නට මඟ හදා ගන්න පුළුවන්. එතකොට අපි කොයිම මොහොතකවත් හිතන්නට සුදුසු නැහැ මගෙන් පස්සේ බිරිඳට මොකක් වෙයිද සැමියාට මොකක් වෙයිද දරුවාට මොකක් වෙයිද ඇයි ජීවත් වෙලා ඉන්න කාලේ ඒ අය වෙනුවෙන් කරන්න පුළුවන් යුතුයකම් වගකීම් ඉටු කරන්නට ඕන හැබැයි අපි මිය ගියයි කියලා හැමදෙනාම අපි මැත්තේ මිය යන්නේ නැහැ. ලෝකේ කවුරුවත් අපි මත යැපෙන්නට ඉපදිලා නැහැ. හැම කෙනෙකුටම අනන්‍ය වූ කර්ම ශක්තියක් ඇතුවයි ඉපදිලා හැම කෙනෙක්ම උත්පත්තිය ලබන්නේ යම්කිසි කර්ම ශක්තියක් එක්ක. එතකොට ලෝකේ අනිත් අය හිටියත් නැතත් ඒ පුද්ගලයාගේ කර්ම ශක්තිය තියෙන තාක්කල් ඒ පුද්ගලයා ජීවිතය පවත්වා ගන්නවා. අනිත් අය ජීවත් වෙන තරමට අනිත් අයට පුළුවන් ඔහුට සහාය වෙන්න. හැබැයි අපේ සහාය ලැබුණත් නැතත් ඒ පුද්ගලයාගේ කර්ම ශක්තිය සහ ක්‍රියාකලාපය මත වෙනත් කෙනෙකුගේ සහයක් අරගෙන හරි ජීවිතේ පවත්වන. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් සමහර දරුවෝ මේ ලෝකෙට උපදිනකොටම අම්මා තාත්තා දෙන්නම අහිමි වෙච්චා ඉන්නවා. හැබැයි අම්මා තාත්තා අහිමි වුණයි කියලා දරුවා ඒ මත්තේ මිය ගිහිල්ලා නැහැ හැම විටම. ඒ දරුවා බොහෝ විට අම්මත් නැතුව තාත්තත් නැතුව යහතින් ජීවත් වෙච්ච අයත් ඉන්නවා. ඇයි ඒ? ඒ දරුවා උපදින්නේ වෙනම කර්ම ශක්තියක් එක්ක මව්පියෝ වෙනම කර්ම ශක්තියක් එක්ක. එතකොට දරුවට මව්පියන් අහිමි වීමේ යම්කිසි අලාභයක්, දුකක්, පීඩාවක් තියෙන්නට පුළුවන්. නමුත් ඒ සියල්ල මත ඒ දරුවත් එන්නේ මව්පියන් අහිමි වීමේ කර්ම ශක්තියක් ඇතුව නම් ඉතින් මව්පියන්ට කරන්නට දෙයක් නැහැ. අන්න ඒ විදිහට අපි තේරුම් ගන්නට ඕන අපි මරණයටපත් වුණා කියලා සියල්ල අපට අහිමි වෙනව නෙමෙයි තවත් භවයක උපදිනවා. ඉපදුනාට පස්සේ ආයේ මේ ජීවිතයේ දේවල් ගැන හිත හිතා ඉන්නේ නැහැ ඒ භවයේදී. දැන් එකමට හිතලා බලන්න අපේ මේ ජීවිතයේ උපන්නට පස්සේ අපිට කවදාවත් හිතලා තියෙද පෙර ආත්මේ තමන්ගේ බිරිඳට මොකක් වුණාද දන්නේ නැහැ. සැමියාට මොකක් වුණාද දන්නේ නැහැ. මං අකාලේ මැරුණා නම් මගේ දරුවන්ට කණ්ඩායම් දෙන්න තිබුණාද දන්නේ මං කරගෙන ආපු ව්‍යාපාර කටයුතු හොඳින් ගෙනියනවද දන්නේ. එහෙම හිතෙන්නේ නැහැ. ඒවා එතනින් ඉවරයි. මේ ආත්මෙ ඉපදුනාට පස්සේ ඒ අභිනවයෙන් ලැබෙන මව්පියෝ ඥාතීන් හිතවතුන් සමග මේ ජීවිතේ පවත්නවා. ඉතින් මෙතනින් මිය ගිහිල්ලා තවත් ආත්ම භාවයක ඉපදුනත් ඔච්චර තමයි. ආයේ මෙහෙකන හිත හිතා ඉන්නට අවකාශයක් නැහැ. ඒ වගේම අපි නැති උනායි කියලා අනිත් අය සියලු දෙනා ඒ මත්මේ යන්නෙත් නැහැ. මේ කාරණා නුවණින් තේරුම් ගත්තහම අපිට ජීවත් වෙලා ඉන්න තාක්කල් අන්‍යෝන්‍ය සහයෝගයෙන් සෙනෙහසින් ජීවිතේ පවත්වන්නට පුළුවන් හැබැයි යම් මොහොතක සියල්ල අතහරින්නට සිද්ධ වෙනවා නම් ඒ මොහොතේ ලෝක ධර්මතාවයට මුහුණ දෙන්නට සිත සැහැල්ලු කරගන්නට පුළුවන් මේ යථාර්ථය නුවණින් ප්‍රත්‍යවේක්ෂා කළා. එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මරණ ධම්මෝම්හි මරණං අනතීතෝති අබින්හම් පච්චවේකිතබ. මම මරණය උරුම කොටගෙනයි සිටින්නේ මරණය ඉක්ම වූ කෙනෙක් නෙමෙයි. වෙනතන ඉපදුනාට පස්සේ මරණය ඉක්මවන්නට බුදුහාමුදුරුවන්ටවත් බෑ. බුදුරජාණන් වහන්සේ මරණය නැවැත්තුවයි කියන්නේ උන්වහන්සේ නැවත නූපදින නිසා. හැබැයි ඉපදුණු ආත්ම භාවය බුදුණයි කියලා හරියන්නේ මරණයටපත් වෙනවා අභාවයටපත් වෙනවා. ඒක බුදු කෙනෙකුටවත් වළක්වන්න බෑ. ඒක සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය. හටගත්තා නම් ඒ සියල්ල අහෝසි වෙනවා. ඒක තමයි ධර්මතාවය. ඉතින් බුදුවරුන්ටත් සාධාරණ වූ අනිත්‍ය ධර්මතාවයෙන් අපට වළකින්නට පුළුවන් කමක් නැහැනේ. අන්නේ යථාර්ථයයි අපි නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා අවබෝධ කරගන්නවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය තමයි මැරෙන මොහොතක දුක් විඳින්න වෙයිද? එතකොට මම වුණත් කැමති පුද්ගලිකව දුකක් පීඩාවක් නැතුව මරණයටපත් වෙන්න පුළුවන් ඒක අපි හැමෝගෙම මනසේ තියෙන එක්තරා අහිංසක ප්‍රාර්ථනාවක්. නමුත් ඒ ප්‍රාර්ථනාවට අපි වසඟ වෙන්නට සුදුසු නෑ, වහල් වෙන්නට සුදුසු නෑ. ඒ ප්‍රාර්ථනාව අහිංසකයි වගේ පෙනුනට ඒකෙන් අපේ සිත දුර්වල කරනවා. ඇයිද ඒකෙන් සිත දුර්වල කරනවයි කියලා කියන්නේ? වෙනතුනේ දැන් මරණ මොහොතක දුක් විඳින්න වෙයිද දන්නේ නැහැ. අනේ මට නම් දුක් විඳින්න බෑ. මට එහෙම දුක් විඳින්න නැතුව සැහැල්ලුවෙන් මිය යන්න ලැබේවා කියලා යම් කිසි කෙනෙක් ප්‍රාර්ථනා කරනවා වෙන්නට පුළුවන්. ඒක කාටවත් අනතුරක් නැති අහිංසක ප්‍රාර්ථනාවක් තමයි. නමුත් මේ ප්‍රාර්ථනාව නිසා මොකද වෙන්නේ? යම් මොහොතක Tamanට දුකක් ඇති වේදෝ එහෙම වුණොත් නම් මට දරා ගන්න බෑ කියලා හැම මොහොතකම සිත දුර්වල වෙනවා. එතකොට ඒ සිත දුබල වීමේ හේතුව නිසා යම් මොහොතක දුකක් පීඩාවක් පැමුණුනොත් තම වික්ෂිප්ත වෙනවා. මම මෙච්චර පිංකම් කරලා ප්‍රාර්ථනා කරලත් මගේ ප්‍රාර්ථනාව සඵල වුණේ නැහැනේ. මට මේ දුක් විඳින්න උනානේ කියලා වික්ෂිප්ත වෙනවා. දැන් සමහර වෙලාවට මේ යම් යම් ලෙඩ දුක් ආදී හැදුණු අය සමග කතා කරනකොට එයයි කියන දෙයක් තමයි අනේ හාමුදුරනේ බලන්නකෝ මෙච්චර පිංකම් කරලත් මට වෙච්ච දේ. එතකොට ඒගොල්ලෝ හිතන්නේ පිංකම් කරනකොට තමන්ගේ ජීවිතේ තමන්ට ඕන හැටියට සියල්ලක් වෙන්න ඕනේ. එතකොට ලෝක ධර්මතාවය මොකක් වුණත් මට ඕන හැටියට වෙන්න ඕනේ. එතකොට අපි පිංකම් කරනවා කියන්නේ ලෝකෙ මට ඕන හැටියට කන පිටහරවනවා කියන එක නෙවෙයි පින්නතුනේ. එතකොට පිංකමකින් අපට යම්කිසි සැප විපාකයක් ලැබෙනවා. හැබැයි සැප විපාකයක් ලැබුණාට මුළු සසර ගමනේම අපි පිංකම් විතරක් නෙමෙයිනේ කරලා තියෙන්නේ. අපි යම් යම් අකුසලොත් කරලා තියෙනවනේ. ඒ වගේම තමයි අපි මතක තියාගන්න ඕන අකුසල් නොකලා වුණත් අපිට මේ ජීවිතේ ඉපදුනාට පස්සේ විඳින්නට වෙන ස්වභාවික කරුණු ටිකක් තියෙනවා. දැන් අපි ඉපදුනාට පස්සේ ටිකෙන් ටික වයස්ගත වෙලා S2 පේන එක අඩු වෙලා කන් ඇහිම අඩු වෙලා අතපය වාරු නැතුව දුර්වල වෙන්නේ අකුසලයක් නිසා නෙමෙයිනේ. ඒ ඉපදුණු තැනත්තාට වෘද්ධ භාවයත් එක්කලා ඇති වෙන ස්වභාවයන්. ඒක මේ පිංකම් කළයි කියලා විතරක් වළක්වන්නට පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේටත් ඒවා උරුම වුණා. ඒ වගේම අපි මේ ලබාගත්තු ආත්ම භාවයේ මේ කය සැකසීලා තියෙන්නේ වා පිත් සෙම් කියන මේ මූල ධාතුන්ගේ. එතකොට වාතය අඩු වැඩි වෙනකොට, පිත අඩු වැඩි වෙනකොට, සෙම අඩු වැඩි වෙනකොට අපේ කයේ යම් යම් රෝග තත්ත්වයන් හටගන්නවා. එතකොට ඒක මේ අමුතු අකුසල කර්මයක් නිසාම නෙමෙයි අකුසල කර්මය නිසා වැළඳෙන රෝග පීඩා තියෙන්නට පුළුවන්. ඊට අමතරව ස්වභාවයෙන්ම සීතෝෂ්ණ අසමතුලිත වෙනකොට අපේ කයේ යම් යම් රෝගී තත්ත්වයන් ඇති එතකොට අකුසලය නිසාම විතරක් නෙමෙයි. එහෙමනම් කුසල් කළා කියලා ඒ ස්වභාවිකව සිද්ධ වෙන හැමදේම වළක්වන්නට අපට පුළුවන් කමක් නැහැ. ඒ බව අපි නුවණින් තේරුම් අරගෙන එන දේට ඔරොත්තු දෙන්නට ටිකෙන් ටික සිත පුහුණු කරගන්නවා. වෙනතුනේ අපි නිවන් දකින්නටනේ මිනිස්සු හැටියට මේ වැරවීරිය කරන්නේ කෙලස් නසන්නට. ඉතින් කෙලස් නසන්නට නම් අපට කෙලස් කියලා කියන්නේ මොනවද? අෂ්ටලෝක ධර්මයෙන් අපේ මනස හැම විටම කෙලසෙනවා. විපරීත වෙනවා. ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක. එතකොට සැපේදිත් අපේ මනස වික්ෂිප්ත වෙනවා, විපරීත වෙනවා, උද්දාමයටපත් වෙනවා, සතුටින් පිනා යනවා, එයින් කම්පණයටපත් වෙනවා. දුකෙහිදීත් අපේ මනස කඩා වැටෙනවා, තැවෙනවා, වේදනාවටපත් වෙනවා, එයින් වික්ෂිප්ත වෙනවා. එතකොට සැප දුක කියලා දෙකේදීම අපේ සිත කෙලසෙනවා. සැපේදී ලෝභයෙන් කෙලසෙනවා, දුකෙහිදී ද්වේෂයෙන් කෙලසෙනවා. එතකොට මේ දෙකම කෙලසීමක්. එතකොට අපි කෙලස් නසන්නට නම් අපට ලාභ අලාභ දෙකේදීම සැප දුක දෙකේදීම මේ අෂ්ටලෝක ධර්මයේදීම සිත කම්පණයටපත් නොවි සමව ඒවට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය ඇති වෙන්නට ඕන. එතකොට තමයි අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවන තාදී ගුණය. ඒතර ඒ ගුණය තමයි අපි ටිකෙන් ටික සසර ගමනේ පුහුණු කරන්නේ. එහෙමනම් අපි නිකන් හැංගීම් බර වෙලා බොළඳ වෙලා දුර්වල වෙලා අනේ මට නම් මේක දරා ගන්න බෑ මට මොකක් වෙයිද දන්න එහෙම කියලා හරියන්නේ නැහැ දැන් සමහරු ඉන්නවනේ අපිට පෙනෙනවා පොඩි දෙයක් වෙනකොට ඒකෙන් හරියට කලබලයටපත් වෙනවා ඒව හරියට දැඩිව අධිසංවේදීව ඒව ග්‍රහණය කරනවා තමන්ගේ ප්‍රශ්නයක් වෙන්න ඕනේ අනුන්ගේ ප්‍රශ්නයක් වුණත් ඒකෙදි හරියට කලබල වෙනවා හරියට උඩ පනිනවා අනිත් කෙනාගේ කකුලේ තුවාලයක් හැදිලා ලේ ගලනවා බලාගෙන ඉන්න මිනිස්සයා කලන්ත හැදෙනවා සිහි නැතිව ඒ තරමට අනුන්ගේ පීඩාව පවා තමන් භුක්ති විඳිනවා. ඉතින් තමන්ට දෙයක් වුණොත් මොකක් වෙයිද? ඉතින් ඒ තරම් දුබල චරිතයක් වෙලා හරියන්නේ නැහැ. අපට කැමති වුණත් අකමැති වුණත් මේ ලෝකේ සැප වගේම දුක් පීඩත් හැපිනෙනවා. ඉතින් ඒවට ඔරොත්තු දෙන්න ටිකෙන් ටික පුහුණු වෙන්නට ඕන. ඉතින් මරණාසන්න මොහොතේ අපි හිතන විදිහට අපි කැමති විදිහට දේවල් වෙනවා නම් හොඳයි. එහෙම නොවුනොත් මොකද කරන්නේ? ඉතින් ඒ தත්ත්වයටත් ඔරොත්තු දෙන්න අපි ටිකෙන් ටික පුහුණු වෙන්න ඕන. ඒක මේ යන මොහොතේ විතරක් කරන්න පුළුවන් වැඩක් නෙමේ දැම්ම තියා ටික ටික අපි හුරු වෙන්නට ඕන පුංචි පුංචි දේවල් වලට කලබල නොවි දරා ගන්නට කායික වශයෙන් අපට ඇති වෙන යම් යම් පීඩා තියෙන්න පුළුවන් හිසේ කැක්කුම බඩේ කැක්කුම අතපයේ කැක්කුම මේ වගේ විවිධ දේවල් මතුවෙන්නට පුළුවන් එහෙම මතුවෙනකොට ඒවා බරපතල වෙන්නට කලින් ප්‍රතිකාරයක් කරන එක හොඳයි නමුත් ප්‍රතිකාර කරනවා වගේම ප්‍රතිකාරය කරපු ගමන්ම සියලු පීඩා දුරු වෙන්නේ නැහැනේ. ප්‍රතිකාරත් කරන්නට ඕන. කරන අතරතුරේ ඇති වෙන කායික දුක් වේදනාවන් ඒවා පිළිබඳව හැඟීම්බර නොවි තරමක් දරා ගන්න පුළුවන්ද ඉවසන්න පුළුවන්ද කියලා පුහුණු වෙන්නට. මොකද ඉවසීම ශාන්තිය කියලා කියන්නේ අපිට නිවන් දැකීමට අත්‍යවශ්‍ය ගුණයක්. කන්ති පරමං තපෝ. ශාන්තිය තමයි පරම කෙලස් තැවීම. එතකොට කෙලස් දුරු කරන්නට නම් කෙලස් විধ্বංසනය කරන්නට නම් ඉවසීම හෙවත් ශාන්තිය අපි පුහුණු කරන්න ඕන. පැමිණෙන කටුක වේදනාවන් දරා ගන්නට අපේ මනස හුරු කරන්න. ඒතොර දත්මිටි කාගෙන හිර කරගෙන ඉන්නවා කියන එක නෙමෙයි. ඒක නුවණින් සලකාගෙන සිහිය පිහිටුවාගෙන ඒක භුක්ති විඳින්න නැතුව ඉන්නට. ඒ කියන්නේ වෙන තුනේ දැන් සමහර වෙලාවට අපට හිසේ කැක්කමක් මතු වුණොත් අනේ මට මේක දරා ගන්න බෑ ඉවස ගන්නට බෑ කියලා ඕනනම් අපිට බොළඳ වෙන්න පුළුවන්. එහෙම බොළඳ වෙන්න බොළඳ වෙන්න අපිට දරා ගන්න බැරි තැනකට යනවා. හැබැයි හිස එකක්ම එහෙමම තියෙන තැන තියෙන්න ඇරලා මට බැරිද සිහි කල්පනාවෙන් ඒ දිහා බලාගෙන ඉන්නට. අන්න ඒක තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. එතකොට එහෙම ටික ටික අපි පුහුණු කළොත් මාරාන්තික වේදනාවකදී වුණත් අපිට සිහිය පිහිටුවාගෙන අනුන්ගේ දෙයක් දිහා බලා ඉන්නවා වගේ සැහැල්ලුවෙන් බලා ඉන්නට පුළුවන්. ඒ විදිහට ශරීරයට ගිනි ගන්න අවස්ථාවේදී සිහිය පිහිටුවාගෙන රහත් වෙච්ච හාමුදුරුවෝ ඉන්නවා. කොටියෙක් ඇවිල්ලා තමන්ගේ ශරීරය අනුභව කරද්දී ඒ දුක් වේදනාව සිහියෙන් මෙනෙහි කරමින් වේදනානුපස්සනාව වඩලා රහත් වෙච්ච හාමුදුරුවෝ ඉන්නවා. ඒතකොට එහෙම කළේ කොහොමද? අර දුක් වේදනාව භුක්ති විඳින්න නැතුව හැඟීම් බර වෙන්න නැතුව බොළඳ වෙන්නේ නැතුව ඒවට දරා ගන්නට ඉවසීම පුහුණු කරනවා වගේම සිහිය පිහිටුවා ගන්න. සිහියෙන් කරන්නේ අපේ ඇලීම් ගැටීම් වශයෙන් හැඟීම් බර වෙන්නේ නැතිව ඒ දිහා සැහැල්ලු සිතින් බලන්නට පුහුණු වීම. එතකොට මානසිකව ඇතිවෙන පීඩා ගැනත් එහෙම අපි උත්සාහ කරන්න ඕන. මනසට මතුවෙන යම් යම් දුක් දුම්නස්, දරුවෙක් අපි අකමැති විදිහේ දෙයක් කරනවා, බිරිඳ, සැමියා, ඥාතියා, හිතවතා අපි අකමැති විදිහේ දෙයක් කළාම මේ හිත රිදෙනවා. එතකොට හිත කියන අවස්ථාවේදී අපි ඉවසාගෙන දරාගෙන හිර කරගෙන ඉන්න එක නෙමෙයි. ඒ හිත රිදුනේ මොකක් නිසාද? අනිත් කෙනා කරපු කාර්ය නිසායි කියලා හිතුණට එහෙම නෙමෙයි. අපි ඒ ගැන හිතපු විදිහත් එක්ක. ඉතින් මං ඇයි එහෙම හිතන්නේ? ඇයි මම නිකන් හිත වික්ෂිප්ත කරගන්නේ? ඒ නිසා මම නිවැරදිව හිතලා මගේ මනස සැහැල්ලු කරගන්නට ඕන කියලා සිත පුහුණු කරන්නට ඕන. ඒ වගේ කායික පීඩාවලදීත් මානසික පීඩාවලදීත් අපි ඒක භුක්ති විඳින්න නැතුව හිත සැහැල්ලු කරගන්නේ කොහොමද කියලා දැම්ම තියා ටිකෙන් ටික අපි පුරුදු පුහුණු කළොත් මරණාසන්න අවස්ථාවේ කවර දුක් වේදනාවක් මතුණත් ඒක අපට 아무තු ගැටලුවක් වෙන්නේ නැහැ සැහැල්ලු සිතින් මේ යන්නට අපට හිත සකස් කරගන්නට පුළුවන් ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය තමයි අපි හුඟක් දෙනාට තියෙන්නේ තවම අපි සෝවාන් ඵලයටවත්පත් වෙලා නැති නිසා මරණයෙන් මතු දුගතියකට යයිද සුගතිගාමී වෙනවයි කියලා නිශ්චිතව කියන්නට පුළුවන් කමක් නැති අනියත ස්වභාවයක් තියෙනවා. ඉතින් ඔය කාරණේ නිසා තමයි අද බොහෝ දෙනා ඉක්මනට සෝවාන් වෙන්න උත්සාහ කරන්නේ. සෝවාන් වෙන්න උත්සාහ කිරීම හොඳයි. නමුත් කෙලෙස් නැසීමේ පදනම මත නෙමේ දුගතිගාමී වෙලා දුක් විඳින්න වෙයිද ඒකෙන් වැළකින්න මොකද්ද කරන්න ඕන ඒකට හොඳම දේ තමයි සෝවාන් වෙන එක කියලා අන්න ඒ විදිහේ වැරදි සංකල්පයකින් තමයි බොහෝ දෙනා සෝවාන් වෙන්න අද දඟලන්නේ. ඉතින් කොහොම හරි උත්සාහ කරන එක වරදක් නෑ. නමුත් අපි තේරුම් ගන්නට ඕනේ අපි සෝවාන් ඵලය සඳහාවත් උත්සාහ කරන්නට ඕන. එහෙම උත්සාහ කරන අතරතුරේ අපේ බලාපොරොත්තුව ඉටු කලින් අපි මිය ගියොත් ඒ කියන්නේ නිකං සෝවාන් වෙන්න ඕන සෝවාන් වෙන්න ඕන කියලා දඟලන එක නෙමෙයි ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිය සම්පූර්ණ කරන්න ඕන. සත්පුරුෂ ආශ්‍රය, කල්යාණ සද්ධර්ම ශ්‍රවණය, ඒ වගේම යෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද කියලා නිවැරදිව හඳුනාගෙන පුහුණු කිරීම, ඊළඟට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැටියට අකුසල් දුරු කිරීම, කුසල් අවදි කිරීම, ලෝක ධර්මතාවයන් නුවණින් වටහාගෙන ඒවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කිරීම. එතකොට ඒවා තමයි අපේ ජීවිත කාලෙම අපි පුහුණු කරන්න ඕන. ඉතින් මෙහෙම පුහුණු කරමින් ඉන්නකොට අපි සෝවාන් ඵලයටපත් වුණොත් අපට දුගතිගාමී වීම පිළිබඳ අවධානමක් නැහැ. නමුත් අපි සෝවාන් ඵලයටපත් වෙන්නට පෙර මිය ගියොත් ඕනම තැනක උපදින්නට පුළුවන්. හැබැයි ඒ ඕනම තැනක කියලා අදහස් කරන්නේ මරණාසන්න මොහොතේ අපේ මනසට අරමුණු වෙන ඕනෑම තැනක. ඉතින් අරමුණු වෙන්නේ මොකක්ද කියන එක අපට නිශ්චිත කරගන්නට පුළුවන් නම් හරියට තීරණය කරගන්නට පුළුවන් නම් මෙන්න මේ බඳු තැනකයි මම උපදින්නේ කියලා දැම්ම තියා අපට හිත සකස් කරගන්නට පුළුවන් නම් අපට අවශ්‍ය තැන උපදින්නට බැරි කමක් නැහැ. දැන් මේකෙන් අදහස් කරන්නේ භව සම්පත් පතන්නට කියන එක නෙමෙයි. අපි අරහත්ත්වය සඳහා පාරමිතා සම්පාදනය කරනවා. මේ ජීවිතයේ සෝවාන් ඵලයටවත්පත් වෙන්නට අවශ්‍ය හේතු සාධක පුරුදු පුහුණු කරනවා. ඔය අතරතුරේ සෝවාන් ඵලයටවත්පත් වෙන්නට පෙර අපි මිය ගියොත් මේ භවයේ පුරුදු පුහුණු කරපු ಗುಣධම් ටික ඊළඟ භවයේ අකණ්ඩව පවත්වා ගන්නට පුළුවන් වුණොත් තමයි අපේ බලාපොරොත්තුව ඉටු කරගන්නට පුළුවන් වෙන්නේ නිවන් දැකීම කියන නිෂ්ඨාවට පැමිණෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ සඳහා අපි දුගතියක උපදින්න නැතුව සුගතියක උපදින්නට ඕන. ඉතින් සුගතිය ආත්ම දෙකක් තියෙනවා දිව්‍ය ලෝකය සහ මනුෂ්‍ය ලෝකය. දිව්‍ය ලෝකයේ සැපය බහුලයි. හැබැයි ධර්මයේ ප්‍රගුණ කරන්න තියෙන අවකාශය අඩුයි. මනුස්ස ලෝකේ සැප දුක දෙකම මිශ්‍රයි. හැබැයි ධර්මයේ ප්‍රගුණ කරන්න තියෙන අවකාශය වැඩි. දැන් සමහරව මෙතනදී ප්‍රශ්න කරනවා හාමුදුරනේ මනුස්ස ලෝකේ තින් හරියට විකෘතිතා ධර්මයක් විකෘති කරනවා තසුණත් නොඑක් විදිහට අනතුරටපත් වෙමින් පවතිනෝ ඒ නිසා මිනිස්සුන්ට ධර්මය අධර්මය තෝරගන්නට බැරි මට්ටමකට ව්‍යාකූල වෙමින් පවතින. ඉතින් මේ වගේ තැනක ඇවිදින් ඉපදුනන් පස්සේ අපි ලොකු අනතුරකටපත් වෙනව නේද කියලා. පින්නතුනේ ධර්මය අධර්මය තෝරගන්න බැරි මට්ටමට තමන්ගේ ප්‍රඥාව මොටනම් ඒ පුද්ගලයාට ඉතින් දිව්‍ය ලෝකේ උපන්නත් එච්චර තමයි. දිව්‍ය ලෝකේ ඉපදිලා දෙවිවරු ඉන්නවා මාර්ගඵලලාභියයි ඒගොල්ලන්ගේ බණ ඇහුවට දෙවියන්ගේ ප්‍රඥාවෙන් අපිට නිවන් දකින්න බෑනේ අපේ ප්‍රඥාව තියෙන්න ඕනනේ දහම දහම වෙන් කරගෙන එය මතු කරගන්න. බුදුහාමුදුරෝ දහම් දැසුවත් බුදුහාමුදුරන්ගේ ਸਰවඥතාඥාණයෙන් අපිට නිවන් දකින්න බෑනේ. අපි නිවන් දකින්න ඕන අපේ ප්‍රඥාවෙන්. ඉතින් දහම මොකද්ද අදහම මොකද්ද කියලා වෙන් කරගන්න මට්ටමටවත් අපට ප්‍රඥාව නැත්තම් ඒ පුද්ගලයා කොහොමද සෝවන් වෙන්නේ? ඒතර සෝවන් වෙද්දී බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ ධර්මයේ ස්වාක්කාත බව සංඝයාගේ සුපටිපන්න බව ප්‍රතිපදාවේ ස්ථාවර බව මේවා පිළිබඳව පැහැදිලි හේතුඵල දැක්මක් තහවුරු වෙන්නට ඕන. ඉතින් ඒ නිසා අපි මනුෂ්‍ය ලෝකේ උපදින්නට බය වෙන එක නෙමෙයි කරන්න ඕන. මනුෂ්‍ය ලෝකේ හෝ දිව්‍ය ලෝකේ හෝ කොතනක ඉපදුනත් ධර්මය අධර්මය වෙන් කරගන්නට අපේ ප්‍රඥාව හේතුඵල වශයෙන් හේතුඵල ඥානය පුරුදු පුහුණු කිරීමයි කරන්නේ. ඉතින් එහෙම පුරුදු කරගෙන යන ගමනේදී අපිට දිව්‍ය ලෝකේ ඉපදුනහම සැප සම්පත් බහුලයි ඒ වගේම මේ මිනිස්සෙයින්ට වගේ තියුණු ඉන්ද්‍රිය පද්ධතියක් නැහැ. බොහොම සියුම් ඉන්ද්‍රිය පද්ධතියක් තියෙනවා. ඒ නිසා ලෝකය ප්‍රකට කරගන්න, අත්දකින්න, අත්විඳින්නට තියෙන අවස්ථා ගොඩක් අඩුයි. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් අපි නිවන් දැකීම සඳහා අවබෝධ කළ යුත්තේ චතුරාර්ය සත්‍යනේ. චතුරාර්ය සත්‍ය පළවෙනි සත්‍ය මොකද්ද? දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, වයසට යාම දුකයි, ප්‍රියංගෙන් වෙන්වීම, අප්‍රිය දේවල් සමග මුසු වීම, බලාපොරොත්තු කඩවීම. දැන් දිව්‍ය ලෝකයේ ඉපදීම දුකයි කියලා කිව්වට එතන කුසල බලයෙන් ශනිකව ඕපපාතිකව පහළ වෙනවා. එතකොට ඒ දුක ප්‍රායෝගිකව අත්දකින්නට තියෙන අවකාශ අඩුයි. ලෙඩවීම දුකයි කිව්වට දෙවියන් අපට වගේ කොරෝනා හැදිලා, පිළිකා හැදිලා, හෘද රෝග හැදිලා එහෙම ලෙඩ වෙලා දුක් විඳින දෙවිවරු නැහැ. වයසට යාම දුකයි කියලා කිව්වට කන් ඇහෙන්නේ නැතුව, ඇස් පේන්නේ නැතුව හැරමිටියෙන් යන දෙවිවරු නැහැ. මරණය දුකයි කිව්වට අපි වගේ පණ ඇදලා මැරෙන දෙවිවරු නැහැ. ක්ෂණිකව අතුරුදහන් වෙනවා. එතකොට මේ දුක පිළිබඳ මූලික කාරණා ප්‍රායෝගිකව අත්දකින්නට එහි අවකාශ නැහැ. ඒ සියලු අවකාශය තියෙන මනුස්ස ලෝකෙ. තිරිසන් ලෝකෙත් ඒ අවස්ථාව තියෙනවා. හැබැයි තිරිසන් ලෝකේ ඒ අවස්ථාව තිබුණාට අවබෝධ කරගන්න ප්‍රඥාව නැහැ. දෙවියන්ට මේ ප්‍රඥාව තිබුණට අවබෝධ කරගන්න අවස්ථාව නැහැ. මනුෂ්‍ය ලෝකේ තමයි මේ ප්‍රඥාවයි අවස්ථාවයි දෙකම ඇතුව උපදින්නට පුළුවන් තැන. ඒ නිසා සැප බහුල තැනක ඉපදිලා සැප විඳින්නට ඕන කියන ආකල්පයෙන් උපදිනවා නම් දිව්‍ය ලෝකෙ උපදිනාට කමක් නැහැ. හැබැයි ඉක්මනින් නිවන් දකින්නට ඕන මේ දුක අවබෝධ කරගන්නට ඕන කියන අදහස තියෙනවා නම් මනුෂ්‍ය ලෝකෙ ඉපදීමයි සුදුසු. හැබැයි මනුස්ස ලෝකේ ඉපදුනහම බොහෝ දෙනාට ඉපදිලා ටික කාලයක් යනකොට නිනව් නැතු යනවා ආවේ මොකටද කියලා. ඒ නිසා අපි ප්‍රාර්ථනා ඇති කරගන්නට ඕන අදිෂ්ඨාන කරගන්නට ඕන මනුලෝ උපදිනවන සත්පුරුෂ මව්පිය ඇතු උපදින්න. කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබෙන්න. නිරෝගී කයක් ලැබෙන්න. දහමට නැවෙන මනසක් ඇතු උපදින්න. මොකද මව්පිය අසත්පුරුෂය වුණොත් දරුවෝ යහමග යයි කියලා හිතන්න බෑ. මව්පියෝ කොච්චර සත්පුරුෂ වුණත් ඒ දරුවා පාප මිත්‍ර ඇසුරකට වැටුනොත් හොඳක් වෙයි කියලා හිතන්නට බෑ. ඒ වගේම උපතින්ම අංග විකල මන්ද බුද්ධික උම්මත්තකව එහෙම රෝගී වුණොත් ඒ ලබාපු ආත්ම භාවයේ තේරුමක් නැහැ. ඒ නිසා උපතින්ම සත්පුරුෂ මව්පිය ඇතුව නිරෝගී කයක් ඇතුව කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබෙන්නට ඕන. ඒ වගේම සියල්ල ලැබුණා වුණත් අපේ මනස දහමට නැවෙන්නේ නැත්නම් ඒ ජීවිතේ නිෂ්ඵල වෙනවා. ඒ නිසා දහමට නැවෙන මනසක් ඇතුව. ඔය කරුණු හතරවත් ඇතුව උපදින්නට ඕන. සත්පුරුෂ මව්පියෝ, නිරෝගී කයක්, කල්යාණ මිත්‍ර ඇසුරක්, ಗುಣධහමට නැවෙන මනසක් ඇතුව මනුලව උපදින්නට අදිෂ්ඨාන කරගන්නට පුළුවන් සෝවාන් ඵලයටවත්පත් නොවි මියගිය. ඉතින් ඔය ටික නිකන් ලැබෙන්නේ නෑ. ඔය ටික ලැබෙන්නට නම් අපි හොඳ කුසලයක් සිහි කරගන්නට ඕන. මැරෙන මොහොතේ ඥාන සංප්‍රයුක්ත කුසලයක්. ඒ බඳු කුසල් තමයි ත්‍රි හේතුක කුසල් කියන්නේ. අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් තුනම යෙදුණු ශක්තිමත් කුසලයක් අපි සිහි කරගන්න. ඒක මැරෙන මොහොත එකපාරට හොය හොයා ඉන්න බෑ. දැම්ම තියා හිතලා බලන්නට ඕනේ. මම සෝවන් ඵලයටවත්පත් නොවි මිය ගියොත් කවර කුසලයක්ද මම සිහි කරන්නේ? බොහෝ කුසල් ඕන නැහැ. එක කුසලයක්. හරියට ඥාන සංප්‍රයුක්තව කරපු එක පින්කමක් අපිට සිහි කරගන්නට පුළුවන් එතකොට එහෙම සිහි කරද්දී පින්නතුනි මම කටින පිංකම් කළා ආදී වශයෙන් ලෝක සම්මතෝ මහා කුසල් කියන ඒවා විතරක් නෙමෙයි හරියට මල් ටිකක් හිත පහදවාගෙන පූජා කරපෙක වුණත් ඥාන සංප්‍රයුක්තව කළා නම් ඵල ලබන්නට තරම් ශක්තිමත් කුසලයක් වෙනවා. ඒ නිසා අපි වටහා ගන්නට ඕන දේ තමයි ලෝක සම්මත හැටියට පින්කම ලොකුද පොඩිද කියන එක නෙමෙයි හිත සතුටින් සිහි කරන්න පුළුවන් නුවණින් කළ කුසලයක්. අපේ බුද්ධ පූජාවක් කළා නම් මට මේකෙන් සැප ලැබෙනවා මට මේකෙන් මේවා මේවා ලැබෙන්න කියන තෘෂ්ණා මූලිකව කරපු පින්කම් නෙමෙයි බුදු ගුණ සිහි කරගෙන සද්ධාවෙන් සහ නුවණින් කරපු පින්කම. අනුන්ට යමක් පරිත්‍යාග කළා නම් මේකෙන් මට සැප ලැබෙනවා කියලා නෙමෙයි ඒ ලබන තැනත්තාට යහපතක් කිරීමේ කරුණා මෛත්‍රිය පෙරදරි කරගෙන නුවණින් කරපු පින්කම. කටින පිංකමක් කළා නම් මටසක් විතරක් සැප ලැබෙනවා මටසක් දේව රජ සැප ලැබෙනවා කියලා තෘෂ්ණාව පෙරට කොටගෙන කරපු කටින පිංකම් නෙවෙයි සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්මට මේ කටින චීවර පූජාව හේතු වෙනවා ඒ පිංකම මමත් සිද්ධ කරනවා ශාසනයේ චිරස්ථිතිය සඳහා කියන අවබෝධයෙන් නුවණින් කරපු පිංකම ඕන සිහි කරන්න ඒ වගේ තමයි මේ පිංකම තනින් තන paludu වෙලා නම් හිත ගැටිලා නම් පසුතැවීම් ඇති වෙන අවස්ථා තියෙනවනම් ඒ වගේ ඒවා සිහි කරන්න එපා මොකද එතකොට අපිට අර හොඳ දේට වඩා අර නරක දේ paludu වෙච්ච තැන තමයි සිහි වෙන්නේ. නිසා එහෙම නොවුණු හොඳ නුවණින් කරපු සතුටින් සිහි කරන්න පුළුවන් කුසලයක් සති ගානක් මාස ගානක් කල්පනා කරලා හරි තමන්ගේ ජීවිතේ ආවර්ජනා කරලා මතු කරගන්නවා. එහෙම කුසලයක් තමන්ට සිහි කරගන්න බැරි නම් හොඳට සැලසුම් කරලා ඒ බඳු කුසලයක් කරගන්නට හෝ ඕන. එතකොට තමන් දැන් මෙතන කුසලයයි කියලා කිව්වෙන් පස්සේ දන් දීපුවා ආදී බාහිර පින්කම් විතරක් නෙමෙයි තමන්ගේ සීලමය ප්‍රතිපදාව වුණත් සිහි කරන්න පුළුවන් මෙච්චර කාලයක් මම අවංකව සිල් රැක්කා මේ මේ ශික්ෂාපද මම අවංකව රැක්කා එතකොට ඒ සීලය නිසා ලෝකෙට මෙච්චර යහපතක් වුණා මම සත්තු මැරුවේ නැති නිසා මගෙන් සත්වයින්ට මරණ බිය ඇති උනේ නැහැ ඒ මගේ ප්‍රතිපදාව තුළින් මම ලෝකයම ආරක්ෂා කළා ජීවත් කළා ඉතින් මෙහෙම අපිට නුවණින් සිහි කරන්නට පුළුවන් නම් සීලමය කුසලයක් ඒ සඳහා අපිට යොදා ගන්නට පුළුවන්. එතකොට භාවනාමය කුසලය සුදුසුයි. හැබැයි අපිට එහි හිත පිහිටවන්නට අවසාන මොහොතේ භාවනාවට විදර්ශනාවට යොමු වෙන්න පමණට පුහුණු කරගෙන තියෙන කෙනෙකුට භාවනාමය කුසලය උනත් යෝග්‍යයි. නමුත් ඒ මනස දුර්වල වෙන අවස්ථාවෙත් සිහිය නුවණ අවදි කරගන්නට පුළුවන් නම් පමණක්. එහෙම නැතිනම් අපිට සිහි කරන්නට පුළුවන් අවශේෂ කුසලයක් සිහි කරගන්න එක වඩා යෝග්‍යයි. එතකොට මේ විදිහට අපි අදිෂ්ඨාන කරගත්තොත් අපිට මරණාසන්න මොහොතේ සිහියෙන් මිය ගියත් අසිහියෙන් මිය ගියත් මේ යන මොහොතේ අපි අදිෂ්ඨාන කරගත්තු කුසලය සිහි කරගන්න පුළුවන්. සිහියෙන් මේ යනවා අසිහියෙන් මේ යනවා කියන්නේ පෙනුතුනේ සිහිය කියලා කියන්නේ දැන් සමහර කෙනෙක් මරණාසන්න අවස්ථාව වෙනකන් ඇස් දෙක පේනවා කන් දෙක ඇහෙනවා එහෙම පංචේන්ද්‍රයන් හොඳට ඒවයින් අරමුණු ගන්නවා. සමහර කෙනෙක් මරණාසන්න වෙනකොට පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්නෑ සියල්ල අක්‍රිය වෙලා. එතකොට හැබැයි සිත වැඩ කරනවා. ඒ වෙලාවට කොහෙ තියෙන අරමුණුද ගන්නෙ? මනසේ සටහන් වෙලා තියෙන పూర్ව අරමුණු. එතකොට අපි කියනවා මේ පුද්ගලයාට සිහි නැතුව ඉන්නේ දැන්. මොකද බණ කිව්වට පිරිත් කිව්වට ඒව ඇහෙන්නේ නැහැ. ඒතර අනිත් අයට හාමුදුරු වැඩමෝලා පින්කම් සිහිපත් කරලා දීලා මොකුත් කරන්න බෑ. ඒ වෙලාවට අපිට තියෙන එකම පිහිට අප විසින් ජීවිතේ සිදු කරගෙන අදිෂ්ඨාන කරගත්තු කුසල් දහම්. එනිසා අපට පුළුවන් දැම්ම තියා ඒබඳු කුසලයක් සිහි කරගෙන මම යම් මොහොතක සෝවන් ඵලයටවත්පත් නොවි මිය ගියොත් මෙන්න මේ කුසලයයි මම සිහි කරන්නේ මෙබඳු තනකයි මම උපදින්නේ කියලා හරියට අදිෂ්ඨාන කරගත්තොත් අදිෂ්ඨානය කියන්නේ ප්‍රාර්ථනාව නෙමෙයි. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් හෙට උදේ දෙකට මම අවදි වෙනවා කියලා අපි නිදා ගන්නවා. හැබැයි බෙල් එකක් තියන්නේ නැහැ. නමුත් උදේ දෙකට ඕන නම් අපිට හරියට අවදි වෙන්න පුළුවන්. ඒකට කියන්නේ ප්‍රාර්ථනාව නෙමෙයි අදිෂ්ඨානය. හෙට උදේ දෙකට අවදි වේවා කියලා හිතුවට අවදි වෙන්නේ නැහැ. මම හෙට උදේ දෙකට අවදි වෙනවා. අන්න එහෙම අදිෂ්ඨාන කරගත්තොත් අවදි වෙන්න පුළුවන්. ඉතින් ඔය හැකියාව හොඳටම ඇති නැවත නැවත පුහුණු කළොත් දුගතිගාමී නොවි සුගතියක උපදී. ඒ නිසා තමන්ගේ ජීවිතේ තමන් කරපු ඒ බඳු ඥාන සංප්‍රයුක්ත කුසලයක් සිහි කරගෙන ඒ කුසලය නැවත නැවත කරන්නට පුළුවන් නම් ඒත් කමක් නැහැ. ඒ නැතත් නැවත නැවත සිහි කරන්නට පුළුවන්. නිදා ගන්නට යනකොට මේ නිදි පැදුරේදී මම මිය ගියොත් මෙන්න මේ කුසලයයි මම සිහි කරගන්නේ මෙතනයි උපදින්නේ. උදේට අවදි වුණාට පස්සේ සිතන්නට ඕන අද දවස ඇතුළත මම මිය ගියොත් මෙන්න මේ කුසලයයි මම සිහි කරන්නේ මේ බඳු තැනක උපදින. රෝගී වුණොත් මේ රෝගයෙන් මම මිය ගියොත් මෙන්න මේ කුසලයයි සිහි කරන්නේ මේ බඳු තනකයි උපදී. අන්න ඒ විදිහට හරයට මනස පුහුණු කළොත් අදිෂ්ඨාන කරගත්තොත් සිහි ඇතුව මැරුණත් නැතුව මැරුණත් මරණාසන්න මොහොතේ අර පාන්දර දෙකට අවදි වෙන්න ඕන කියලා අදිෂ්ඨාන කරගත්තාම කොච්චර තදනින්ද හිටියත් හරියට දෙකට අවදි වෙන්න වගේ අපේ මනසේ අර අදිෂ්ඨානය සක්‍රිය වෙනවා. එතකොට ඒ කළ කුසලය සිහිපත් වෙනවා. අදාළ අරමුණෙහි සිත පිහිටුවාගෙන අවශ්‍ය තැන උපදින්නට පුළුවන්. ඉතින් ඔය විදිහට අපිට මරණය පිළිබඳව ඇති වෙන ඔය ප්‍රශ්න තුනට මොකක්ද මරුණට පස්සේ අනිත් අයට මොකක් වෙයිද? ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ තමයි මරණාසන්න මොහොතේ දුක් විඳින්න වෙයිද? ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ මැරිලා කොහේ උපදේද? ඔය කරුණු දැම්ම තියා හිතලා කල්පනා කරලා මනස ශක්තිමත් කරගන්නට අවශ්‍ය විදිහට පුහුණු කරන්නටයි මරණ ධම්මෝම්හි මරණං අනතීතෝති අබින්හම් පච්චවේකිතබ්බං මම මරණය උරුම කොට සිටින කෙනෙක් ඕනෑම මොහොතක මරණය පැමිණෙන්න පුළුවන් මම මරණය ඉක්ම වූ කෙනෙක් නොවේ කියන බව ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ සියලු දෙනාම නිතර නිතර සිහි කළ යුතුයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා.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 සුරකින සියලු මහා සංඝරත්නයට ආශිර්වාද කරමින් නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීම සුජීවත්ව සිටින දෙමව්පියන් දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය සහ නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීම සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට පුණ්‍යානුමෝදනා කිරීම සහ ධර්මදේශනාව ශ්‍රවණය කරන හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ ධර්ම ශ්‍රවණමය කුසලය හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ.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 පරලෝකීය Tamanගේ ඥාතිත්වයේ දරාගෙන සිටි යම් කෙනෙක් පින් කැමති වෙත්නම් ඒ සියලු දෙනා මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ඥාතීන්ට පින් කරන්න ඒ වගේ මේ සිද්ධ කරගත්තා වූ සියලු කුසල් පින්වත් ඔබ හැම දිනාටම මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද 48 වැනි ජන්මදිනයේ සමරන රුවන් ප්‍රදීප් සේරසිංහ මහත්මයාටත් නෝනා මහත්මියට දරුවන්ට මව්පියන් ඇතුළු හැම දෙනාටම මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්‍රව වෙත්නම් දුර වේවා ආයුරාෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත ජීවිත ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා හැමදෙනාම කරන කියන යහපත් රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී දියුණුවටපත් වේවා සමගි සම්පන්නව මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි